ඉතින් තේරවාද සාසනය 84 දක් ධර්මස්කන්ධය කියලා කියන්නේ කායික ක්‍රියා නතර කරලා වාචික ක්‍රියා නතර කරලා මනස සම්පූර්ණයෙන්ම කායට යොමු කරලා එතකොට වැටෙන දේ තව කෙනෙකුට sannivedanaya කරන්න පුළුවන් ක්‍රමේ මේක තමයි අපි මේ પરම්පරාවෙන් પરම්පරාවට දෙන්න හදාන්නේ. ඊගා પરම්පරාවට බුද්ධහම කියලා දෙන්න හදාන්නේ ඕක තමයි. ඔය සීල වැඩ නතර කරන්න පුළුවන් නම් සීලක ඉඳලා නතර කරපන්. මුළු දවසේම නෙවෙයි. ඒක චිත්තක්ෂණයක්. නතර කරලා මොනවද අත්දකින්නේ කියලා කියා ගන්න පුළුවන් නම් ඉතින් ධර්මයේ sannivedana වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි මෙතන ඉන්න පිරිසට මේක එච්චර උරගකා පෙන්වන්න දෙයක් නෑ. මොකද මේ වෙනකොටත් සමහර විටක අහලා මේක අත්දකලා ඇති. යම් වෙලාවක මේ කෙනෙකුට මේක හරි මේක තමයි මේ මුළු මුළු වැඩපිළිවෙලෙම අපිට දෙන්න හදන්නේ මේකයි සර්වචනාසිකේ ධර්මයේ මේකයි කියලා මේකට බැහැගත්තයි කියමු මේකට සමාදගුණයි කියමු එළඹ වාසය කරයි කියලා කියමු මේ චිත්තක්ෂණයක මේ අත්දකින්න මේ වර්තමාන මොහොත මේ කයට එළඹ පෙළඹ වාසය කරන එක ඊගාව චිත්තක්ෂණයට පවත්තනවයි කියන එක සම්පූර්ණයෙන්ම අහඹයක් මේ චිත්තක්ෂණේ ඉන්න පුළුවන් මේ චිත්ත ඊගාව චිත්තක්ෂණේ මේ කයේ පවතින හිත ඇහැට පනින්න ඉඩ තිබේ අර බීප මිනිස්සු කියනවා ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ කඩලා නැත්තම් පොල් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි ඕනම වෙලාවක ඕනම කෙනෙකුට මේ කයට ගත්ත හිත නැත්නම් මේ කායගත සතිය කිසිම පෙර ලකුණක් නොතබා කිසිම විධානයක් නැතුව කිසිම න්‍යාය පත්‍රයක් නැතුව ඇහැට පණින්න ඉඩ තියෙනවා. කනට පණින්න ඉඩ තියෙනවා. නාසයට පණින්න ඉඩ තියෙනවා. දිවට පණින්න ඉඩ තියෙනවා. මනසට පණින්න ඉඩ තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට සපේලා උත්තර දෙන්න බෑ. මම උපයාගත්ත සති මාත්‍රාව මම ඊගා චිත්තක්ෂණය මේක පවත්නවා කරන්න බෑ මේක තමයි බුදුරජාණන්ස්මේ අනාත්මය ඔප්පු කරන්න දෙන සාධකේ මේ කායානුපස්සනාව කියලා කායගත සති කියලා උපයාගත්ත මේ දේ වර එක ඇති වෙලා නැති වෙන සැහැවි ඇත්තේ ඒක කනට ඇහැට පැන්නයි කියලා කියන්නේ තවදුරටත් කායනුපස්සනාව නෙවෙයි ඒක ඊගාව ඇහැට පැන්නට ඕකද කැමැති නම් ආයෙත් පිහිටවන්න පුළුවන්. ඒ කියන්නේ ආය කාණපසන ඇතිවීමේ ස්වභාවය තියෙනවා. ඇති වෙච්ච එක නැතිවීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ ඇතිවීම නැතිවීම දෙක සහිත ස්වභාවයේ සහිත දෙයකට ආත්මය කියන වචනය ගැලපෙන්නේ නැහැ. ඒක කාටවත් කියලා නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පංචවෝකාර භාවයක් ඇති කෙනාට විතරයි මේක කරන්න පුළුවන්. අපි හිතන්න කය ගහකට තියෙන්නේ කායේන්ද්‍රිය පමණයි. ඒක ඇහක් නෑ, කනක් නෑ, නාසයක් නෑ, දිවක් නෑ, මනසක් නෑ. ඒ නිසා කහ 100 100ක්ව Taman ගැන අවබෝධයෙන් ඉන්නම නිවන් දැකලා නෑ. එයාට සංසන්දනය කරලා බලා ගන්න විදියක් නෑ. එයා දන්නවා මගේ જાතිය බෝ කරන්න ඕනේ, අවුකට වැසට හැඩ ගැහෙන්න ඕනේ, පොහොරණෝ හැඩ ගැහෙන්න ඕනේ. කහ ඒ ටික ඔක්කොම කරනවා. ඇහැට පණින්නේ නෑ. ගහට එහෙම පණින්න හැක් නැහැ. නාශයක් දෙකක් හයක් නැහැ. ඒ නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ 21 කුටි ඉනකොට කියනවා. මට මේ ගස් ගැන ඊර්ෂියා හිතනවා කියලා ඒ තරම කායනුපස්සනා කරන්න. අපිට බෑ. අපේ කායනුපස්සනාවට ගිය ගමන් සිග්නල් වමට දාලා දකුණට පයින්නවා ඇහැට පයින්නවා. දකුණට සිග්නල් දාලා වමට පයින්නවා. කොහෙට පණීද කියන්න මෙන්න මේ කාරණාව අපි සාමාන්‍ය ගැන හිත පිට යනවා කියලානේ. කයට හිත යොදුවට පස්සේ හිටින්නේ නැහැ. බුදුරජාණන්සේ මේකම අරගෙන කියනවා කායනපසන හිත හිටින්නත් ඉඩ තියෙනවා, උපදින්නත් ඉඩ තියෙනවා, මැරෙන්නත් ඉඩ තියෙනවා. මේකේ උපදින මැරෙන ස්වභාවයක් තියෙනවනම් මේක නিত্য සුඛ සුභ ආත්මයක් කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට යම් කෙනෙක් කයට හිතක් යොදන්න පුළුවන්කම මම පෙර පිනකම නිසා මට ලැබුණා. සත්‍ය ධර්මයේ ඇහිච්ච නිසා ඒක වටිනාකමකුත් දානවා. මම උත්සාහ කරලත් තියෙනවා. උත්සාහ කෙරුවට පස්සේ සමහර විටක පොට්ට chance එකට එක දිගට කයෙත් හිටිනවා. නමුත් කිසිම ලකුණක් නැතබ හැඩපණින. මේක සාමාන්‍ය පුද්ගලයා දකින්නේ කණපින්දමක් නේ. හිත පිට ගියයි කියලානේ. බුදුරජාණන්සේ මේකෙන් කාරණාවක් හදනවා. උඹට දැන් පේනවනේ කායනපසනාව කියනක උපයන්න පුළුවන් දෙයක් නැති වෙන සුළු එකක්. උපයලා නැති වෙන සුළු දෙයකට ආත්මය කියන්න බෑ. මෙන්න මේ ධර්මය මේක තේරුම් ගත්තට පස්සේ මේ තර්කයෙන් අපි හිතමු අපි මනරන් රූපයක් දිහා බලාගෙන ඉඳලා කියනවා ඊගා චිත්තක්ෂණෙත් මකට බලන්න ලැබේවා ඊචා චිත්තක්ෂණෙත් බලන්න ලැබේවා කියලා තාම කතාසබ්බ්‍ය රූපයක් කියලා හිතමු එහෙනම් බුදු රූපයක් කියලා හිතමු මොනක් හරි කමන්නේ නමුත් මේම තිබ්බට හිත බලාගෙන මේ ඇහි තිබ්බ හිත ඊගා චිත්තක්ෂණේ සද්දයකට පණින්න පුළුවන් බලන්නෙක් වෙ ඉඳලා අහන්නෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට බලන්නෙක් බව උපයන්නත් පුළුවන්. බලන්නෙක් බව අපිට නැති වෙලා යන්නත් පුළුවන්. අසන්නෙක් බව උපයන්නත් පුළුවන්. අසන්නෙක් බව නැති වෙලා යන්නත් පුළුවන්. ගඳ බලන්නෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ගඳ නොබලන කෙනෙක් බවට ඊගා චිත්තක්ෂණය අපිව ක්ෂය වෙලා යන්නත් පුළුවන්. රස බලන්නෙක් බවට පත් වෙන්නත් පුළුවන්. රස නැතුව වෙන දෙයකට හිත පයින්නත් පුළුවන්. ඒ නිසා මේ හිත මොනම විදියකින්වත් විශ්වාස කරන්න බෑ මේ හය පුරාවට එකින් එකට එකින් එකට දඟලන දැඟලිල්ලේ එක්කිනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ පෘථග්ජනෙකුට. උදේ ඉඳලා හැන්ද වෙනකම් මගේ හිත ඇහි තියේද කනේ තියේද නාසයේ තියේද දිවේ තියේද හිතේ තියේද කියලා කයේ තියේද හිතේ තියේද කියන එක අපිට කැමැත්තක් තිබුණට වශීරපත් කරගන්න හරියටම කයට පවත්තන්න උත්සාහ නැති කෙනාට එහෙම පවත්ත බැරි බවවත් දන්නේ ඔහේ පැන පැන පැන පැන තියෙනවා. ඉතින් එයාට අනාත්ම බව පෙන්වන්න කරන පරිශ්‍රණයක් තමයි gedara වැඩ ටික තමයි අභ්‍යාසය තමයි මේ ලේසිම තැන තියපන්. කයේම තියන්න උත්සාහ කරපන්. ඒතකොට පේනවනේ හිත කොච්චර නන්නත්තරද කියලා. කොච්චර චපලද කියලා. කොච්චර කීන දේ අහන්නේ නැද්ද කියලා. උඹට කොහෙද තියෙන්නේ මේකට මෙහෙම කරපන් කියලා කියන්න පුළුවන් ගතියක්. ඉතින් උංගව දෙනෙක් පෘ탁 යනවා මේක වැරද්දක් විදියට, පෙරදිල්ලක් විදියට භාවනාවේ දුර්ලකමක් විදියට සීල අඩුපාඩුවක් විදියට සතිය අඩුපාඩුවක් විදියට කල්පනා කරලා භාවනා නොකර ගෙදර යනවා රැයට කාලා බුදිනවා කොච්චර කෙරුවක හිත හිටින්නේ නැහැ කියලා මේකම නිදහස කාරණාවක් කරගෙන භාවනා නොකර නිකන් බුදු දනකට පෙන්වන්න ඕනේ අඩු ගානේ කායනුපස්සනාට හිත යොදපු කෙනාට තේරෙනවා කායනපසනා දිගේම චිත්තක්ෂණ කීයද ගෙනියන්න පුළුවන් එනේ ඔබට කොච්චර කැමැත්ත තිබුණත් කොච්චර දන් දීලා තිබුණත් කොච්චර සිල්ලා කළා තිබුණත් කොච්චර කැමැත්ත තිබුණත් කොච්චර හොඳ ගුරුවරයෙක් වුණත් කොච්චර පරිසරයේ පහසුකම් තිබුණත් මේක පිට පණින්නේ ඔබට කියලා නෙවෙයි මේ පිට පණින්නේ මොකටද ඇහැට කනට නාසයට දිවට හිතට ඉන් එහාට යන්නෙත් නෑ මෙයා ඒක නිසා හැම ආයතනයකට මේ කයෙන් ගත් උපමාව දාන්න පුළුවන්. මුත්‍රාජානසේ සඳහන් කර තිනවා චක්කුන් අත්තාතිය වදෙය තං න උපපජ්ජති. යම් කිසි කෙනෙක් කියනවනම් මේ ඇහැ ආත්මයි කියලා. ඇහැ මට පාලනය කරන්න පුළුවන්, මගේ වශයේ පවතිනවා, මට ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් පැනෙන්නේ නැහැ. මේ හිතට වුණොත් ඇහැට යනවා, හිතට වුණොත් කනට යනවා. හිතට වුණොත් දිවට යනවා. ඒ නිසා ඇහි පවත්න්න පුළුවන් ගතියක වශීභාවයක් පාලනය කළ හැකි ගතියක් තමන්ට නැතිකම දුර්ලභමක් නෙවෙයි. මේ අපි ගත්ත මැෂින් එකේ අත්පොතේ ওই ටික තමයි තියෙන්නේ. අපි මේ අත්පොත කියවන්නේ නැතුව කියනවා මට ඕනනම් බලන්නෙක් බාඩපත් වෙන්න පුළුවන්. මට ඕනනම් අසන්නෙක් බාඩපත් වෙන්න පුළුවන්. මට ඕනනම් ගඳ බලන්නේ බාඩපත් වෙන්න පුළුවන් කියලා අපි දරුවන්ටත් කියලා ශිෂ්‍යයන්ටත් කියලා රටටත් කෑ ගහලා අපි ශිෂ්ට සම්පන්න මිනිස්සුયો මට ඕන නම් මට බලන්න පුළුවන් මට ඕන නම් මට දකින්න පුළුවන් කියලා කෑකොස්සම් ගහනවා. මනස කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් ඒව පාන ශක්තියක් දීලා නැහැ. මේක අත්දකින්න වෙලාවේදී මේකට කණපින්නම් ගන්න එක මේක වැරද්දක් වශයෙන් සලකන එක මේක සීලේ අඩුපාඩමක් විදිහට සලකන එක නැත්නම් තමන් ගත කරපු ජීවිතයේ අඩුපාඩුවක් කියලා සලකන එක යෝගාවචරය ධර්මේ නොදෙන නිසා ධර්මේ නොදන්න නිසා එහෙම නැත්නම් මේ අනාත්මය කියන එක තේරුම් ගන්න අකමැති නිසා හදාගත්ත වාසිබසක් මිසක් මේ කවුරුත් නොදන්න දෙයක් නෙවෙයි. මෙතන ඉන්න කවුරුවක්වත් අත්දකගන්න දෙයක් නෙවෙයි. මේක හරි පාට දාගන්න චක්ක කාය කායනුපස්සනාව වශයෙන් කයේ තියන්න ගියත් අපි නැත්තම් හිතමු අපි කසින භාවනාවක් කරනවා. නිල් පාටට හදාගත් මේ වටාත්ත වගේ කසින මණ්ඩලයක් මීටර කමාරක් විතර ඈතින් අඩිය කමාරක් විතර උඩින් තියාගෙන හොඳට පట్టල වාඩිලා කසින දිහා බලනවා. මං කියන මේ ඇහැ මගේ මේ කසින මණ්ඩලෙ මං හදාගත්තේ මේ ඇහැ මේ කසින මණ්ඩලේ තියෙන තාක්කල් මේකේ උග්ඝහණ මිත්‍ත පරිකම්ම නිමිත්ත පහළ වෙනවා ඒ නිසා මම මේක දිහා බලා ඉන්නවා මගේ ඇහැ කෂින මණ්ඩලයේම හිටීවා කියලා මම දකින්නෙක් වශයෙන් ටිකට ඉඳ ලැබේවා කියලා නේ වාඩි වෙන්නේ. ආත්මේ කරගන්නේ මම මට පුළුවන් මේ කෂින දිහා බලන්න කියලා. නමුත් මොකද වෙන ටික වෙලා බලන ඉන්නකොට දන්නේම නැහැ සද්දයකට හිත යනවා. දන්නේම නැහැ කයි වේදනාවට හිත යනවා. දන්නේම නැහැ එහෙම නැත්නම් ගඳකට රසකට හිත යනවා. එතකොට මේ ඇහැ මට ඕන දේ කරන්නේ නැත්තේ කියලා නෙවෙයි. අපිට পায়ිනවා. ඒ නිසා යම් කෙනෙක් හිතනවා මට කසින භාවනාව නම් හරියනවා. ඒක නම් මීට වැඩිය කරන්න පුළුවන් කියලා හිතන්න ඉඩ තියෙනවා. කරන්න ගියොත් ඒ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතිය, පාලනය කරගන්න පුළුවන් ගතිය ඇහි නැත. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් කියනවා චක්කුන් අත්තාතියෝ අදෙය. එහෙම එකක් තන්න උපපජ්ජති. එහෙම දෙයක් යුක්ති යුක්ත නැහැ කියලා කියනවා. ඒකට හේතුව මොකද? චක්කුස් චක්කුස්ස උපාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති ඇහි බලන්නේක් බවට ඇතිවීමක් තියෙනවා ඊට පස්සේ ඒක නැතිවීමකුත් තියෙනවා ඒ නිසා යමක ඇතිවීමක් නැතිවීමක් දෙක තියෙනවනම් ඒක ආත්මයක් නෙවෙයි ඒක සංස්කාරයක් ඒක නිසා හිත කයට දාලා තියන්න ශික්ෂණයක් කරන්න එතකොට පිටපයින්නොයි කියලා කියන්නේ මේ අපේ දෝෂයක් නෙවෙයි ධර්මතාවයක් ඒකට පන්නේ පැන්නේ ඇහැටද, කනටද, නාසයටද. ඒකට පැනපු ගමන් මේ කයේ තිබුණ හිත නැත්තම් මම වෙමි කියපු හිත බලමි කියන තැනට යනවා. එතන බැලීමක් උපදිනවා. ඒකෙන් කනට පයින්නකොටම බැලීම පැත් නැති වෙනවා. කනේ ඇහිම උපදිනවා ඒක නැති වෙන පස්සේ ආයෙ කයට આવොත් ආයෙ කයේ හිත උපදිනවා ඒක ආයෙ නැති වෙනවා මේ විදිහට uppādōpi paññāyati vayopi paññāyati කියන කාරණාව අපි කොච්චර පටලවාගෙන තියනවද කියනවනම් මේ භාවනා කරන්න බෑ භාවනා වැරදිලා මට සමාධිය නෑ මගේ හිත වික්ෂිප්තයි මට ඒ කාර්මුණේ පවත්න්න බෑ කියන එක අපි මේ පුද්ගලික භූතලයට තියාගෙන කනගාටු වෙනවා මේක මිනිස්සෙ හිතේ ඇති මේ කාගවත් පුද්ගලික දෙයක් නෙවෙයි අර අපේ අක්ක කෙනෙක් ඉන්නවා යා කියනවා කවදා හරි හිත දුවන්නේ නැත් දවසේ එනකම් මම මේ ඉන්නේ භාවනාව පටන් ගන්න කියලා. ඒ දරුවෝ එහෙම දීක දුන්නාට පස්සේ ඒක එකතෙන් වෙනවා එදාට පටන් ගන්නවා. දැම්ම බෑ දැන් හරියට හිත දුවනවායි කියලා. ඉතින් මේ අක්කලා ටිකත් ওই විදිහම තමයි කියන්නේ වෙන්නේ. මගේ අක්කලානේ විතර නෙවෙයි ඕනම කෙනෙකුට කියන්නේ මට මේ භාවනා කරගන්න බැරි මේ මේ හිත දුවන හින්දා. අපේ බැච් එකේ හිටිය කොල්ලෙක් ඕ කියනවා මේ මේ ක්‍රිකට් කාරකම වැඩි. ඇර අවුට් වෙලා ඊට ගම මචං මං සෙන්චරියක් දෙන්නම් කියලා හිතන ගියා අවුට් උන් නැත්තම් සෙන්චරියක් ගහන්න ඉතාලු ගියේ. අවුට් වෙච්ච එක තමයි ප්‍රශ්නේ. බහින්න විදියට යනකොට සෙන්චරියක් ගහන තමයි. නමුත් දෙක ගහනකොට අවුට්. ඒකට කියනවා මචං අවුට් උන් නැත්තම් සෙන්චරියක් දෙන්නම් කියලා ඉතාලු ගියේ. ඔය වාඩි වෙන හැම කෙනා මේ දැන් සෝවාන් වෙන්න දැන් රහත් වෙන්න තමයි වාඩි වෙන්නේ. අනේ මේ අපේ හිත කොච්චර චපලද කොච්චර පන්දනං චපලං චිත්තං කොච්චර ස්පන්දනය වෙන චපල හිතක්ද තියෙන කියනනම් මේ පිට පණිනකොට බුදුරජාන් වහන්සේ හොලොක් පොලොක් පොලොක් පොලොක් කාලා hina වෙනවා මේ පෘථග්ජනය කොච්චරක් මේ පිට පණින හිතට කනගාට වෙනවද කියලා. එයා හිතන්නේ මේ මගේ හිත. නමුත් මේක තමයි අනාත්මය කියලා කියන්නේ. කයේ තීපං කියප හිත කයේ පිහිටන්න බැරි නෑ. උපාදයක් පැනෙනවා. නමුත් ඇඟට නොකිය පැදුරටත් නොකිය වයෝපඤ්ඤායති. එතකොට ඇහි පැනෙනවා. ඇහි පැනනට පස්සේ හා වැඩි හරි දැන් ආත්මේ තියෙන ඇහි කියලා පටන් ගත්තට ඕන්න මෙතන පැදුරුණු කිය පහෙන් පැනලා කනේ පැනෙනවා. ඉතින් මේ හය ඇතුළේ නට නැටිල්ල නිසා අපිට මේ මෙයාගේ ගමන්පතේ සර්කිට් එක අල්ලන්න බෑ. ඒ නිසා බුදුන්ස් කියනවා ඔබ මං කියන්න ඇහෙන් රූප නොබලන්න ඇද්දේ වහගන්න. කනෙන් ශබ්ද නාන තැනට යන්න නැත්නම් කනේ ගණන් ගන්න එපා. නාසයෙන් දිවෙන් එනව ගණන් ගන්න එපා. කයත් හොල්ලන්නත් එපා. වචන කතා කරන්නත් එපා. මේ කය තියා තියාගෙන මුළු හදින්ම මේ කය දිහා බලන්න. මම කිව්වත් සද්ධාවේ බලන ඉන්නකොට උපාදයක් පට ගන්න නැද්ද? කයේ හිත පිටින් නැද්ද? ඉන්නවා. උපාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති. මේකෙන් පිටපයින්නවා කියන එකයි. කවුරු කියන්න ඕනේ නැහැ පයින්නවා. ඉතින් මේ දේ නිසා බුදුරජාණන්සේ කියනවා මෙන්න මේ කාරණාව අත්දකින්න. කයේ තියන්න පුළුවන්. එතකොට හිත කායපසනාවේ පිහිටනවා. පැනෙනවා. ඊට පස්සේ කයෙන් පණිනවා. නැතිවීමක් පැනෙනවා. මේ විදිහට උපාද වය දෙක තියෙනවා. යසකෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තමේ uppajjati චේති ചാති විමස්ස ඒවමාත් ඒවමාති ගතෝ. මේ පණින මේ දේ මෙච්චර ඇතිව පැනින යන දේ ආත්මය කියලා මිනිස්සුෝ කියනවා මිසක් මේකේ ආත්මයක් නැහැ. ඒක ඔප්පු කරලා දෙන්නේ විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. අරමුණකට හිත දාපු ගමන් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ගෙම්බෙක් අල්ලලා ලාහට දානකොට අනිත් එක අල්ලන්න ඉස්සලා මේක පයින්. ඉතින් ඔක්කොමලා අඬාවෝ ගානෝ නැද්ද කිමිතරම් මගේ කඩප්පුලි හිත මේ එකම දෙයක්වත් කරගෙන යන්න දෙන්නේ නැහැ. මේක කොයි වෙලාවෙ මේක කීකරු කරගන්නද කියලා ඉතින් මේ ගුරුවරයා ඇතල්ලා අර ගුරුවරයා ගාවට ගිහිල්ලා අහනවා මේ එක දිගට මේක පවත්වන්න වෙන මේ භූත බලවේගයක් නැද්ද මෙහෙම නැත්තම් අදිෂ්ඨාන ශක්තියක් නැද්ද මට මන්ත්‍රයක් කියලා දෙන්න බැරිද ඉතින් මේ ඔක්කොගෙම කරන්න හදන්නේ මේ අනාත්ම වූ දෙයට ආත්මයක් දෙන්න අපි තටමනවා මේ බුදුරජාණන්සේ මෙච්චර ලහ ගහනකොට මටයි කිව්වා වගේ කියනවා ඔන්න බලාපන් මේ කයක් පැනෙන බව හැබෑව. නමුත් ඒක ඇහැ පැනෙනවත් එක්කම කය නැති වෙනවා. කයේ හිත නැති වෙනවා. මේ දේ නිසා කයේ පැන ඇතිවීමක් පැනෙනවා නැතිවීමක් පැනෙනවා. ඒ නිසා මේ කයේ ආත්මයක් තියෙනවා කියලා ඔබ කිව්වට ආත්මික තියෙන්න ඕනේ මේ නিত্য සුඛ සුභ ඒකීය පැවැත්මක් මේකේ නැහැ. ඉතින් මේ දෙක ඔප්පු කරලා පෙන්නඳ මම ඉස්සලා කිව්වා වගේ විනාඩි ගානක් යන්නේ. නමුත් මේක නැවත නැවතත් ලක්ෂ කෙල කෝටි වාරයක් කරලා හිතට වද්දාගන්න භාවනා ජීවිතය අවුරුදු 20 30 යනවා. හැබැයි මේකට මේක පිළිගන්න පැත්තට මේකයි මම මේ පිළිගන්න හදන්නේ කියන කාරණාව තේරුම් ගත්තේ නැත්නම් හැමදාම පශ්චාත්තාප වෙවි හැමදාම කනගාටු වෙනවා මගේ හිත එක තැනක තියන්න බෑ මගේ හිත හිටින්නේ නැහැ. මේට යටින් තියෙනවා තව වෙන ධර්මතාවයක්. මොකද්ද? කයේ හිත තිබ්බට හිටින්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම ගෞරවයෙන් මේක නැවත නැවතත් මම මේක කරනවා වෙහෙස ගන්න නැතුව තමන්ට තමන් සුවීචනය කරගන්න නැතුව වෙන මේ කර්මයටවත් සීලයටවත් හේතු කරනතෝ බලන්න පටන් ගත්තොත් ඇත්තටම වැඩි වෙලාවක් අය හිටිනවා හිත. එහෙම එහෙම රහසකුත් මේකේ තියෙනවා. වරෙන්මයි හිටපම්මයි කිව්වොත් දෙන්නේ නැහැ. ඔබ කියාර කමන්නේ වරින් වර වරින් කිව්වොත් මෙන්න යන්නෙත් නැහැ. එහෙමම කයේ හිටියෝ. මෙන්න මේ දේ දන්න මිනිහට ආර්යනාංශ කියලා කියනවා. මේ දෙක දන්නේ නැත්නම් පුතත්ජනයයි කියලා කියන එයා කියනවා කොයි බලන්නකෝ මේ හිත මහටි පුදුම වැඩේනේ මේ මොන විදියෙන්වත් එක තැනක තියන්න බෑනේ. ඉතින් හැමදාම යත් එක්ක රොස්පරොස් හිතරත් බනිනවා අල්ලපු ගෙදර මිනිහත් බනිනවා කහින මිනිහත් බනිනවා බදබද ගන්න මිනිහත් බනිනවා සීරම් බනිනවා කටුවත්තක් ඇදගෙන ගියා වගේ පාරක කද්දාකවත් ඉවරයක් නැහැ. වාඩි වෙනකොටම දන්නවනම් මම මේ කායानुපස්සනාවේ දැනගන්න හදන්නේ කායස්මින් උප්පාදෝ පඤ්ඤායති වයෝපි පඤ්ඤායති කයේ සතිය හිතීමක් කියලෙකුත් තියෙනවා පැදුරටත් නොකිය යෑම කියලෙකුත් තියෙනවා ආ මේක දකින්නයි මට තියෙන්නේ. දැන් පණින්නේ ඇහැට වෙන්න පුළුවන්, කනට වෙන්න පුළුවන්, නාසයට වෙන්න පුළුවන්, දිවට වෙන්න පුළුවන්. කොයි එකට පැන්නත් කයේ හැට ගැනීමක් තියෙනවා. ඒත් එම් කයේ නැතිවීමක් තියෙනවා. අපි ඉස්සල්ලා මේ භාෂාව උහුරු කරනකොට කියන්නේ කයේ සතිය කායගත සතිය හට ගැනීමක් තියෙනවා. කායගත සතිය නැතිවීමක් තියෙනවා. මේ නැතිවීමට අපි පුදුම තරහක් තියෙනවා. නැතිවට අපි පුදුමාකාර ද්වේෂ කරනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවයි කියන එක බුදුරජාණන්සේ කියලා තියෙන විඥායයට බලනකොට මේ ධර්මනේ දකින්නේ. බුදුහාමුදුරුවෝ මේ පෙන්වලා දන දේ දකින්නේ. නමුත් අපි ඇතිවීමට සතුටු වෙනවා නැතිවීමට කනගාටු වෙනවා මොන්න තරම් අසාධාරණ හිතක්ද කියලා හිතන්න. කයේ හිත පිහිටීම කෙරේ සතුටු වෙනවා. කයේ හිත කයෙන් හිත පිටේයන් පිළිබඳ කනගාටු වෙනවා. ඒක හරියට සතේ කාශියක් දීලා මට රජිනිගේ මූණ පැත්තියට පැත්ත විතරක් දෙන්න කියනවා පොල් ගහ නැති සතේ කාශියක් ඉල්ලනවා. අතේ කාසියක් ගන්නවනම් රජිනිගේ උන මේ පැත්තේ අනිත් පැත්තේ වෝල් ගහ මන් දන්නේ ඒ දවස්වල සම්බදත්ත දැන් ඇත්තෙත් නැතුව ඇති. කාසියක් ගන්නවනම් දෙකම ගන්න ඕන. එක පැත්තක් ගන්න බෑ. ඉතින් භාවනා කරන කෙනත් ඈඳුත්ත දෙන්න හදනකොට කියනවා මට මේ පැත්ත නැතුව අර පැත්ත විතරක් දෙන්නේ. ඉතින් මේක හරියයි. කද්දාකත් හරියන්නේ සකවදා හරි ධම්මාදිත්‍යයක් හදා ගන්න ඕනේ. මේ කායනුපස්සනාව කියලා කියන්නේ පටන් ගත්ත දණයිල ඉවර වෙනකම්ම කයෙහි හිත පවත්තන කතාවක් නෙමෙයි. උඹට මේ හිතේ තියෙන නොසණ්ඩාල ගතිය පෙන්වන්න, කඩප්පුලි ගතිය පෙන්වන්න, චපල ගතිය පෙන්වන්න පුංචි දොර කවුලක් විතරයි. ඔබ මේකත් නැතුව පිස්සු ඇති රිලෙවෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප බලමින්, ශබ්ද ආමින්, ගඳ රස පහස විචමින් ඉන්නවනම් අතෝරක් නැතුව තණ්හා. අතෝරක් නැතිව තණ්හා කිසිසේත්ම ඒක නෑ කියලා අතක් කුසල කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ කයේ එක චිත්තක්ෂණයක් තියෙනවා. ඒ චිත්තක්ෂණයට මම සීලයක පිටලා සිල් අරගෙන සිල් තුන් වට කරගෙන භාවනා මධ්‍යස්ථානගෙන සියලු වැඩ පහ තබලා කායික ක්‍රියා වාචික ක්‍රියා නතර කරලා කයේ මම හිත තිබ්බා අම්මේ යන්තම් කයේ කායानुපසනාව පිහිටියා කියලා යම් කිසි කෙනෙක් ඒක සමාදන් වුණා නම් එයාට ඒ සමාදන් වෙච්ච චිත්තක්ෂණයේ තණ්හාව නැති බව ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ ඒක තේරෙන්න කයෙම හිත පිහිටවලා බොහෝ වෙලා හිත පවත්තන්න ඕනේ. බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. දන්නේ නැතුව රූපෙන් සද්දෙන් ගඳෙන් රසෙන් පහසෙන් පැනපැන ඉන්න හිත උදෝරේ නැතු දෝරේ ගන්න තණ්හාව. කයේ හිත පිහිටියා නම් ඒ පිහිටපු චිත්තක්ෂණේ තණ්හා මාන දෙටි නෑ. නමුත් ඒ බව තේරෙන්න කයේ තික වේලාවක් ඉන්න නිසා ආධුනිකයට පුදුමාකාර බර වග බර බර වගකීමක් ඇවිල්ලා තියෙනවා. පෘථග් ඒ නිසා ආධුනිකයා පුදුම විදියට පශ්චාත්තාප වෙනවා කවදානම් මම භාවනාවෙන් සතුටු වෙන්නේ කියලා. ඒකට හේතුව භාවනාව පිළිබඳව ආකල්පය හොඳ නැතිවීම. සම්මිච්ඡා සංකල්ප නිසා. ඉතින් ඒක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. මේ මිච්ඡා සංකල්පේ තියාගෙන කරලා කරලා කරලා කරලා බණ අහලා අහලා අහලා කමඨාන සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා වාඩි වෙලා මම මේ කයේ හිත තියන්න මට අයිතිවාසිකම් තියෙනවා. නමුත් මෙතන හිටපන් කියලා අයිතිවාසිකම් කියාගන්න ආත්මයක් මට නැහැ. මෙන්න මේ විදිහට අනාත්ම ගතිය කියලා කියන්නේ නිහතමානී ගතිය කියලා හිතා ගන්න.